ඒතං සංසං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ රූපෝපදීපටි සග්ගෝ තන්නත්යෝ විරාජෝ නිරෝධෝ නිපාන මේ ශාන්තය මේ ප්‍රණීතේ නම් සියලු සංස්කාරයන්ගේ සංසිද්ධීම සියලු උපදීන් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිපාන අතිපූජනීය මහෝපාध्याय මාණිපාණන් මහසී ප්‍රධාන කර්තෘ යෝගාවචර මහා සංඝ රත්නයේ අවසරයි සූදාන යන මාසිකාරයට තීපවත්වන ලබන දේශනා මාලාවේ 27 වෙනි දේශනයයි මේ. තථාගතයන් වහන්සේගේ තාදී ගුණය කාලකාරාම සූත්‍රයේ විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ මක්නිසාද යන්න තේරුම් ගැනීමට උපමා නිදර්ශන කීපයක් ගියවර දේශනයේදී අප උපකාර කරගත්තා. විඥානීය මායාවකට උපමා කරන බුද්ධ දේශනාව ආශ්‍රයෙන් කාලානුරූපව වේදිකාවේ කොනක සැඟවී සිටගෙන මැජික් දර්ශනයක ඇතුළත රහස් දැකීමට අප උත්සාහයක් දැරුවා. අතතා ඉදප්පච්චතා යන පදවලින් හැඳින්වෙන පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම දෘෂ්ටි කෝණ දෙක දුකම මැජික් දර්ශනය දෙආකාරකින් දැකීමක් වෙන බව අපට මේ උපමාකතාවෙන් පැහැදිලි වෙනවා. ඉදී ආකාරයකින් දැකීම කියලා කියන්නේ ශාලාවෙන් ඉඳගෙන බලන ප්‍රේක්ෂකයාගේ අවිද්‍යාවෙන් බලන ප්‍රේක්ෂකයාගේ දෘෂ්ටි කෝණය අර වේදිකාවේ සැඟ විසින් නුවණැති ඇති නුවණැති ඇති පුද්ගලයා අවිද්‍යාව නැති කරගත් පුද්ගලයාගේ ඒ පරීක්ෂක දෘෂ්ටි කෝණය ප්‍රේක්ෂක දෘෂ්ටි කෝණයයි පරීක්ෂක දෘෂ්ටි කෝණයයි කියලා අපිට පහසුවට යොදා ගන්න පුළුවන් මෙන්න මේ දෘෂ්ටි කෝණ දෙක අතර මේ දෘෂ්ටි කෝණ දෙක සමාන කිරීම පිළිබඳව දැනගිය හැකි පැනගින්න පුළුවන් ගැටලුව තමයි අර කාලකාරාම සූත්‍රයේ මතු පිටින් පෙනෙන ප්‍රහේලිකා ස්වරූපයට හේතුව. කාලකාරාම සූත්‍රයේ බැලු බැලමට පෙනෙන ප්‍රහේලිකා ස්වරූපයට හේතුව අර කියාපු අර දෘෂ්ටි කෝණ දෙක සමහන් කිරීම පිළිබඳ ප්‍රශ්නයයි. එහෙම නමුත් සතරපියන් වහන්සේ ලෝකෝත්තර මට්ටමකින් මේ කියාපු දෘෂ්ටි කෝණ දෙක සමාන කරගෙන විමුක්ති සුවය විඳ බවට උදාන පාළියේ බෝධිවාග්ගයේ මුල් සූත්‍ර තුනම සාධක වෙනවා. ඒ සූත්‍ර වලින් කියන්නේ බුදු පියාණන් වහන්සේ සම්බෝධිය ලැබීමෙන් පසුව පළමුවෙනි සතිය බෝමණ්ඩම එකම පරියන්කෙන් වැඩඳලා ඒ අවසාන හත් දින අවසාන වන රාත්‍රියේ ප්‍රථම යාමය පටිච්ච සමුප්පාදයේ අනුලෝම වශයෙන් මෙහි කළ බව ප්‍රථම යාමය තුල පටිච්ච සමුප්පාදයේ අනුලෝම වශයෙන් මෙහි කළ බව මධ්‍යම යාමයේ තුල ප්‍රතිලෝම වශයෙන් මෙහි කළ බව, පස්චිම යාමයේ තුල අනිලෝ අනුරෝම ප්‍රතිලෝම වශයෙන් මෙහි කළ බව ඒ සූත්‍රවල සඳහන් වෙනවා. මේ අනුලෝම ප්‍රතිලෝම දෙකම එකවර ඒ මෙනෙහි කිරීම හරියට අර අප කලින් සඳහන් කළ ප්‍රේක්ෂක පරීක්ෂක දෘෂ්ටි කෝණ දෙක සමාන කිරීමක් වගේ. දැන් මැජික් දර්ශනයක මැදික් පෙන්වන හැටි දැකීම මැදික් පෙන්වන හැටි දැකීම පෙන්වන ලද මැදික් පිළිබඳ ව නිබ්බිදාවක් ඇතිවීමට විරාගයක් ඇතිවීමට ඒ මැදික් නිරෝධ වීමට ඒ පිළිබඳව විමුක්තියක් චිත්ත විමුක්තියක් ඇති කර ගැනීමට උපකාර වෙනවා මැදික් පෙන්වන හැටි දැකීමෙන් පෙන්වන ලද මැදික් පිළිබඳව කලකිරෙනවා ඒ වගේම සලායතනය හට ගන්නා ආකාරය දැකීම සලායතනයේ සමුදය දැකීම ඒ සලආයතන පිළිබඳ නිබ්බිදා විරාග නිරෝධ ආදී වශයෙන් චිත්ත විමුක්තියට ලෝකෝත්තර වශයෙන් චිත්ත විමුක්තියට ඇති මාර්ගයයි. ඒ බව හෙළි වෙන ඊටම වටිනා ගාථා දෙකක් අංගුත්තර නිකායේ චක්කනිපාතේ සෝන සූත්‍රයේ සඳහන් වෙනවා. නික්ඛම්මං අධිමුත්තං අධිමුත්තස්ස පවිවේකං චේතසු අභ්‍යාපච්ඡාදි මුත්තස්ස උපාදානක්ඛයස්සච සංහක්ඛාදි මුත්තස්ස අසම්මෝහංච චේතසු විස්වා ආයතන උපාදං සම්මා චිත්තං විමුච්ඡති. නිර්හතන් වහන්සේ පිළිබඳව කියවෙන්නේ නෙක්ඛම්මං අදිමුත්ත ඒ කියන්නේ නෛෂ්ක්‍රම්‍ය පිළිබඳ ආදහසට නමුණු එහිම යෙදුණු ඒ පැත්තට නඹුරු වුණු ඒ වගේම පවිවේකං චේතසු චිත්ත විවේකයේ නඹුරු වූ අභ්‍යාපත් අභ්‍යාපාද රහිත තත්වයට ඒ වගේම අභ්‍යාපච්ඡා විමුක්තත්ව ඒ වගේම අභ්‍යාපච්ඡා විමුක්තත්ව උපාදානක්ෂය උපාදානක්ෂය කිරීම නැඹුරු වූ සංහාව ක්ෂය කිරීමට සංහත්‍යා විමුක්තත්ව සංහාව ක්ෂය කිරීමට ඒ වගේම අසම්මෝහං චේතසෝ සිතේ මුලා බවට යන මෙන්න මේ කාරණා හයට නැඹුරු වූ රාජික්ෂුවගේ සිත විස්ව ආයතන උපාද ආයතනයන්ගේ හට ගැනීම දැක විමු සම්මා විමුක්ති මනවින් විමුක්ත වේ මනවින් මිදේ එතකොට අපිට මේ කාරණාව ඔපිට හිතා ගන්න පුළුවනි දැන් මැජික් දර්ශනයකින් ආස්වාදයක් ලබන නරඹන්නකුගේ මැජික් විඥානය සකස් වෙලා තිබෙන නාම රූපය නාම රූපේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම Eh, නිසා මැජික් විඥානය නිරුද්ධ වෙනවා. මැජික් විඥානය සංසිඳනවා. වෙනත් විදිහකින් කියනවා නම් මැජික් දර්ශන නොපෙන්වන අනිදර්ශන විඥානයක් බවට පරිවර්තනය වෙනවා. අර වේදිකාවේ කොනක සංග වී සිට කියන මැජික් දර්ශනේ නරඹු පුද්ගලයාට ඇති වුණු මානසික පරිවර්තනය ඒකයි. මෙන්න මේක ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් රහතන් වහන්සේගේ විඥාන නිරෝධය. ඒ වගේම රහතන් වහන්සේ ඒ භුක්ති විඳින අනිදස්සන විඥාන தත්ත්වය. මේ කාරණය ප්‍රකාශ වෙනවා සුත්තනිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ මේ ද්වේතානුපස්ස සුත්තනිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රය අපට කීප විටක්ම උද්දුත වශයෙන් දක්වන්න ලැබෙන ඉතාම වටිනා සූත්‍රයක්. මේ සූත්‍ර නාමයෙන්ම පේනවා මෙතන අර දිවදෑරුම් බවක් ගැන මේ සූත්‍රයේ කියන්නේ ද්වේතා අනුපස්සන. දිවදෑරුම් අනුපස්සනාව. මේ සූත්‍රයේ පුරාම දිවෙන රටාව තමයි සමුදය වය. නැත්නම් සමුදය නිරෝධ වශයෙන් එක් එක් ධර්ම ඉදිරියට ඉදිරිපත් කරගෙන ඒවා අර අනුපස්සනා දෙක පෙන්눔 කරන අර බුදුරජාණන් වහන්සේට තිබුණු ගැටලුවේ පැති දෙක වගේ. ඉතින් අපට ඕන කරන දෙක මෙතන කාරණේ මෙතන විඥාන නිරෝධය පිළිබඳවයි ඒ පිළිබඳව කියවෙන්නේ අ විඥාන නිරෝධය පිළිබඳව විඥානූප සමාධික්කූ යම්කිසි දුක්ඛං සම්භෝති කියලා ඒක දක්වන්නේ තර සමුදය නිරෝධ වශයෙන් යම්කිසි දුක්ඛං සම්භෝති සබ්බං විඥානපච්චය විඥානස්ස නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝ ඒ සමාදීනවං ඤත්වා දුක්ඛං විඥානපච්චය විඥානූප සමාදික්ඛු නිච්ඡාදෝ පරිමුතු යම්කිසි දුක්ඛං සම්භෝති සබ්බං විඥානපච්චය කිසියම් දුකක් හටගන්නේද ඒ සියල්ලම විඥානය ප්‍රත්‍ය කරගෙන විඥානස්ස නිරෝධේන නැති දුක්ඛද සම්භව විඥානයේ නිරුද්ධ වීමෙන් දුක් හටගන්නක් නැද්ද ඒකං ආදීන වඤ්ඤත්වා දුක්ඛං විඥානපත්‍ය විඥානපත්‍ය කරගෙන ඇතිවන දුක පිළිබඳ මේ ආදීනව දැනගෙන විඥාන උපසමාදික්ඛු මිච්ඡාතෝ පරිනිබ්බුතෝ විඥානයේ සංසිඳීමෙන් ඒ භික්ෂුව අධික්ෂව නිච්ඡාතු පෙරස් කෘෂ්ණා කුසකින් නිවාගෙන පරිනිබ්බුතෝ පිරිනිවියේ වේ එතකොට මෙන්න මෙන්න අපිට අර අර මැජික් දර්ශනයත් මේ මායා විඥාන මායාවත් අතර සංසන්දනය තවදුරටත් පැහැදිලි කර ගන්න පුළුවන්. මැජික් දර්ශනයක වගේම විඥාන මායාවේ මායාකාරී ස්වභාවයට මායාකාරී ස්වરૂපයට මූලික හේතුව රූප සංඥාව නිසා රූප නිසා රූප සංඥාව නිසා ඇති වෙන එහෙම නැත්නම් ඇති කරගන්න සංහා මාන දිට්ඨි ප්‍රපංච සංඛා සමෝහය සංහා මාන දිට්ඨි ප්‍රපංචයෙන් ඇති කරගන්නා දිනීම් හැඳින්ීම් ආදී යනිසයි මේ මේ මුලාව වෙන්නේ ඒක නිසා මේ රූප සංඥාවට පහර ගැසීම එහෙම නැත්නම් රූප සංඥාව නැති කිරීමේ උත්සාහයක විශේෂ උත්සාහයක තිබෙනවා මේ නිර්වාණය බලාපොරොත්තු වෙන භික්ෂුවගේ මේ රූප සංඥාවට රූප සංඥාව නැති වෙන තත්වයක් දැනගැනීමේ කැමැත්ත තමයි අර අපි කලින් දවසේ කලහ විවාද සූත්‍රයෙන් උපුටා දක්වපු ගාථාවෙන් කියවෙන්නේ. නසඤ්ඤ සංඥාදී ගාථාවක් කලින් දවසේ උපුටා දක්වුවා. ඊට කලින් උත්තපට ඒක දක්වන්න සිද්ධ වුණා. ඒ ගාථාවෙන් පිළිතුරු දෙන්න උත්සාහ කරන්නේ ඊට කලින් ගාථාවකින් අසන ලද කිස්මින් විභූතේ රූප රූපේ නැති වෙන තත්ත්වයක් පැහැදිලි කිරීමටයි මේ ගාථාවෙන් බලාපොරොත්තු වෙන්නේ. කතා සමේතස්ස විභෝති රූපං කියන ප්‍රශ්නයට පිළිතුරු දීම වශයෙන්. කලින් ගාථාවට සඳහන් වෙනවා කතං සමේතස්ස විභෝති රූපං. කෙසේ සමන්විත වූවහුට රූපය නැති වෙයිද? කියන ප්‍රශ්නයට පිළිතුරු දීමට තමයි අර නසඤ්ඤ සංඤ්ඤා ආදී ගාථාව කියන ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ ගාථාව අපි නරකට මතක් කරගත්තොත් න සංයතනීන විසංයතනීනෝපි යතනීන විභූත සංනී ඒවං සමේතස්ස විභූති රූපා සංඥා නිදානානි පపంచ සංඛා සාමාන්‍ය සංඥාවෙන් සංනීතත්වයකුත් නෙවෙයි විසංඥ සංඥාවකුත් නෙවෙයි අසංඥ තත්වයකුත් නෙවෙයි න විභූත සංඥා සංඥාව සම්පූර්ණයෙන්ම නැති වුණු තත්වයකුත් නෙවෙයි ඒවං සමේතස්ස විභූති රූපං මෙන්න මේ බඳු වූ තත්වයක් ඇති දැනටාට රූපේ විභූත වෙන්නේ නැති වෙන්නේ ඊළඟට අවසාන පදයෙන් කියනවා වැඩගත් කාරණයක් සංඥා නිදානාහි පపంచ සංඛා. ප්‍රපංච සංඛා වූ ප්‍රපංචය නිසා ඇති කරගන්නා ගිනීම් හැඟීම් ආදිය ප්‍රඥා ප්‍රඥාප්ති ආදිය සංඥාව නිදාන කොට ඇති. සංඥාව නිසා මේ සියල්ල වෙන්නේ කියන එක. මේ රූප සංඥාව පිළිබඳ ප්‍රශ්නේ දැන් මේ රූපය ගැන විශේෂයෙන්ම උනන්දු වන්න තවත් හේතුවක් තමයි රූපය ඇතිකල්ලි තමයි මේ ඇතිවිත තමයි මේ ස්පර්ශය. ඇතිවීම කියලා සංඥාව ඇති වෙන්නේ. ඒකත් අර කලහදා සූත්‍රයේම මුල් ගාථාවක අසනවා ප්‍රශ්නය හැටියට කිස්මින් විභූතේ නපුසාන්ති පස්සා කියලා. කුමක් නැති වුණු කලෙහිද ස්පර්ශයෝ ස්පර්ශ නොකරන්නේ. ඒකට දෙන පිළිතුරු රූපේ විභූතේ නපුසාන්ති පස්සා. රූපය නැති වූ කල්හි ස්පර්ශයෝද ස්පර්ශයෝද ස්පර්ශ නොකරා. මෙන්න මේ මේ කාරණේ තම අදාළ තවත් වටිනා යෙදුමක් වටිනා පාඨයක් අපිට හමු වෙනවා දීගණිකාය සංගීත සූත්‍රයේ සනිදස්සන සප්පටිඝං රූපං කියලා රූපයේ රූපයේ ලක්ෂණ දෙකක් වශයෙන් දක්වන සනිදස්සන සප්පටිඝ රූපයේ තිබෙනවා යමක් පෙන්වුම් කරන ස්වභාවය සනිදස්සන කියලා කියන්නේ ඒකයි ඒ වගේම සප්පටිඝං යතුමක් ලබා දෙන ස්වභාවය මෙන්න මේ කාරණා දෙකම අපි මේ දේශනා මාලාවේ මුල් අවස්ථාවේදී උපුටාගත් වූ ජටා සූත්‍රයේ එන ගාථාවත් කියවෙනවා. යක්ඛ නාමංච රූපංච අපේසං උපරූප්ති පටිඝං රූප සංඥාච එත්ථ සාක්ෂිජ්ජතේ ජට මේ ජටා සූත්‍රයෙන් කියවෙන්නේ මේ මහා සංකාර අන්තෝ ජටා බහි ජටා අවුල විසඳෙන තැන. එතකොට එතන මෙතන උත්තර දෙන්නේ යක්ඛ නාමංච රූපංච අපේසං උපරූප්ති පටිඝං රූප සංඥාතේ යම් තැනක නාමයක් රූපයක් පටිඝයත් රූප සංඥාවක්. පටිඝ කියලා කියන්නේ ගැටුම, ගැටුම පිළිබඳ ගැටුමක් ඊළඟට රූප සංඥාවක් යම් තැනක අපේ සංකෘජ්‍යති සම්පූර්ණයෙන් උපරෝධිනේ වේද බලක්වාලනු ලැබේද? එත්තසා චිත්තේ ගත. ඒ අවුල අන්න එතනයි සිඳ සිඳලනු ලැබෙන්නේ. සිඳල සිඳලනු ලැබෙන්නේ එතෙන් එතෙන්දී කියලා. මෙතනත් කියනවා පටිඝං රූප සංඥා කියලා. එතකොට මෙන්න මේෙන් අපේ රූප සංඥා කියන වචනයත් එක්කම වැදගත් එකක්. ඒ වගේම මේ සංඥා කියන එක මේ රූපයෙන් දැනගෙන සංඥාව. මේ සංඥාව නිදානය කරගෙන තමයි අර නොයෙකුත් ඉනිමින් හැඳිනීම් නැති ඇති වෙන්නේ. මේවා දැන් ප්‍රමාණිකව අපිට හිතා ගන්න පුළුවන් දැන් මේ සංඥා පදේ ඇති වැදගත්කම මේ සංඥා නිසා ඒ කියන්නේ සංඥා කියන එක අපි කලින් අවස්ථාවක සඳහන් කළා. හරියට කලකුණක් වගේ. එහෙම නැත්නම් සංකේතයක් යම් කිසි දෙයක්කට වෙනස් අර කැලයක් මැදින් යන පිටක් ආපසු වෙන පාරට හොයාගන්න ඒ ගස්වල පොරවකින් යම්කිසි සලකුණු කපන්න වගේ එක්තරා සංඥාවල් දීමේ සංඥාවල් ඇති කර ගැනීමේ පිළිතක් තිබෙනවා. ඒ සංඥාව කියන වචනයත් එක්කම අර නිත්‍ය සංඥාව එනවා ඉබේට. එතකොට අන්නේ සංඥාව නිසා තමයි අර පපංච සංඛා ඇති වෙන්නේ. ඒක ඒකම තමයි අර මදුපිණ්ඩික සූත්‍රයේ පපංච සංඥා සංඛා කියන එක පදයකින් හඳුන්වලා තියෙන්නේ. සංඥාව නිදාන කොටගෙන සංඛාවල් ඇති ප්‍රපංච සංඛාවල් ඇති වෙන නිසා ඒක එක පදයක් කරලා දක්වනවා ප්‍රපංච සංඥා සංඛා. ප්‍රපංච සංඥාවෙන් නැති කර ගන්නා සංඛා හැඳින්වීම ගිනි. එතකොට මේ ඊළඟට මෙතන මේ සංඥා කියන වචනය ගැන කල්පනා කරලා බලනකොට මේක කොයිතරම් වැදගත්ද කියතොත් අර සුත්ත නිපාතයේ ගුහත්ක සූත්‍රයේ කියනවා සංඥා පරිඥා විතරේ යෝගං කියලා. සංඥාව පිළිසිඳ දැනගෙන සංඥාවේ යථා ස්වභාවය දැනගත්තාම මුළු මහත් මේ චතුරෝගයෙන් මහා සංසාර කෙලෙස් රෝගයෙන්ම ඈතර වෙන්න පුළුවන්. ඒ තරම් ඒ සංඥාව ගැඹුරින් අවබෝධ කරගත්තොත් විමුක්තිය එතනයි. දැන් එතකොට මේ සංඥාව කියන එක ගැන අපි තව දුරටත් විමසලා බලුවොත් සංඥාව කියලා කියන්නේ නිමිත්ත සංකේත කියන පද ගන්න පුළුවන් මේකට මේක හැඳින්වීමට. දැන් යම් කිසි නිමිත්තක් නිමිත්තකින් නිමිති වෙන දෙයක් නැත්නම් යම්කිසි නිමිත්තක් නිමිති වෙන කිසිවක් නැත්නම් එහි ඒක ඇත්ත වශයෙන්ම ඒ ඒ නිමිත්ත අනුව යම්කිසි දිනීමක් හැදින්වීමක් ප්‍රඥප්තියක් පනවන්න බෑ. නැත්නම් සංකේතයකින් සංකේතවත් වෙන කිසිවක් නැත්නම් ඒක සංකේත භාවයකුත් නෑ. මේකත් කල්පනා කරලා තේරුම් ගත යුතු දෙයක්. ඒ කියන්නේ යම්කිසි නිමිත්තකට අපි නිමිත්තක් කියලා කියන්නේ ඒකෙන් නිමිති වෙන දෙයක් තිබෙන්න ඕන. එහෙම නැත්නම් ඊට නිමිත්තක් වන්නේ නැහැ. ඒ වගේම යම්කිසි සංකේතයකට අපි සංකේතයක් කියලා කියන්නේ ඒ සංකේතයේදී යම්කිසි ගම් සංකේතවත් වෙන කිසිවකුත් තිබෙන්න ඕන. මේක එක්තරා ධර්මතාවක්. මේක තේරුම් ගැනීමට අපේ උපකාර කරගන්න මජ්ක්‍ධිම නිකායේ මහා වේදාල සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහා කොපි ස්වාමීන් වහන්සේ අතර කෙරෙන ධර්ම සංවාදයේදී ධර්ම සාකච්ඡාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා රාගෝ කෝ ආවුසෝ කිංචන දෝසෝ කිංචන මොහෝ පීචනෝ ඒ කීනාතවත් බික්කුණෝ පහින පහිනා උච්චින්න මූලා තාරාවත්තු කතා අනභාවගත ආයතින් අනුපාද ධම්මා එරකින් රාගය කිසිවති දේශය කිසිවති මෝහය කිසිවති ඒවා සීනාචෝ භික්ෂුව තුල ප්‍රහීණය මුල් සිඳිනලා දේවි ගතේ චින්න මූලා තාරාවත්තු කතා උපුටා උගුරා තබන ලද සල්ගතක් නිකන් ලද්දේ අනභාවගත නැති බවට නැති බවට නොපවත්නා බවට පත් කරන ලද්දී ආයතින් අනුපාත සම්මා නැවත නූපදනා බවට පත් කරන ලද්දී. එතකොට මේ රාගයත් කිසිවක්, දෝෂයත් කිසිවක්, මෝහයත් කිසිවක්. මේ කිසිවක් මේ විදිහට කිසිවක් තිබෙනවා නම් තමයි යම් කිසි දෙයක් නිමිත්තක් වන්නේ, සංකේතයක් වන්නේ. ඒකම ඒ සූත්‍රයේ ඊට යටින් සඳහන් වෙන තවත් පාඩියක් රාගෝකවාවසෝ නිමිත්ත කරනෝ, දෝෂෝ නිමිත්ත කරනෝ, මෝහෝ නිමිත්ත කරනෝ. එයින් තවත් මේ කාරණේ පැහැදිලි වෙනවා. එවැනි රාගය නිමිති ඇති කරන දේ නිමිත්ත කරනවා කියලා කියන්නේ සංකේතවත් කරන දෙයක් කියන එකයි. රාගය නිමිති ඇති කරන දේ, දේශය නිමිති ඇති කරන දේ, මෝහය නිමිති ඇති කරන දේ. දැන් එතකොට අපිට හිතා මේක අනුව හිතා ගන්න පුළුවනි මේ රාග දෝෂ මෝහ කියලා ඒ යම් කිසි දෙයක් කිසිවක් නිමිතිවත් කරන කිසිවක් තිබෙන සා තමයි අර නිමිති නිමිති ස්වභාවය කුසලන්නේ. විනයජකින් කියනවා සත්‍යගතයන් වහන්සේ විඥාන මායාවේ හරයක් නැති බව, කාර්යයක් නැති බව වදාළේ ඒ සත්‍යගතයන් තමන් වහන්සේ තුල නිමිති වලින්, සංකේත වලින්, නිමිතිවත් වෙන සංකේතවත් වෙන කිසිවක් නැති නිසා. මොනවද මේ කිසිවක් කියලා කියන්නේ රාග, ද්වේෂ, මෝහ. ඒක නිසා තමයි රහතන් වහන්සේලා පිළිබඳව අකිංචන පදේ යොදන්නේ. අකිංචන කියලා කියන්නේ මේ ලෝකයේ තිබෙන අනිකුත් ගිහියන්ගේ බහුභාණ්ඩ, බඩු භාණ්ඩ ආදියක් නැති නිසාම නෙවෙයි. අකිංචන කියලා කියන්නේ ගැඹුරු අර්ථයෙන් ගත්තොත් අර කියාපු අර රාග දෝෂ මෝහ කියලා කිංචනයක් කිසිවක් නැහැ. කිසිවක් නැහැ. දැන් අර අර කියාපු හැඳින්වීමත් අර ආකින්චඤ්ඤ කියන වචනේ තේරුමට. එතකොට මෙතනින් ගන්න පුළුවන් අපිට අර සතරගතයන් වහන්සේට විඥාන මායාවේ හරයක් දෙයක් නැතිවීමක් නිසාද ඒ ඒ විඥාන මායේ සංඥා නිමිති වලින් නිමිතිවත් වෙන සංඥා කියලා කියන්නේ නිමිත්ත. එතකොට මේ සංඥා වලින් නිමිතිවත් වෙන කිසිවක් උන්වහන්සේ තුළ නැති නිසා දැන් අර මැජික් දර්ශනය ගැන කල්පනා කරලා බලනවා නම් අර නුවණැති ඇති පුද්ගලයා අර දීතිකාවේ කොනක සිටලා මැජික් දර්ශනය නරඹු නුවණැති ඇති පුද්ගලයාට මැජික් දර්ශනයේ දෙයක් නැති බව වැටහුණා. හරයක් නැති බව ඒ වැටහුණීමක් නිසාද ඒ තැනත්තාට මැජික් දර්ශනය පිළිබඳව ඒ අතුලත අපි ඒක සීමිතාර්ථයෙන් කියනවා නම් අර රාග දෝෂ මොහ නැති වුණා වගේ. වෙනත් විදියකින් කියනවා නම් අර මැජික් දර්ශනය අතුලත දුක්වට පස්සේ ඒ තැනත්තාට හාතයක් නැත්නම් සීමාවක් ඇති වෙන විදිහේ අල්මක් නැති වුණා. අලුම් නිසායි අල්ම අලුම් කරන දෙයක් මැජික් දර්ශනයක දකින්නකොට සිනහ යනවා. අර මැජික් දර්ශනයේ ඒ මැජික් කරන තේ මැජික් පෙන්වන තැනත්තාගේ ඒ හොරකම් දැක්කට පස්සේ සිනහ වෙන්න තැනක් නෑ එතන. හාපියක් ඉඩක් නෑ. ඒක නිසා හාපියකට සුදුගෙන අල්මක් උතුරනේ රාශියකට සුදු වෙන ගැටුමකුත් නැහැ. අර ශාලාවෙන් ඉඳන් බලන පුද්ගලයන් බය වෙනවා. නමුත් මේ තනත්තට කිසි බයක් නැහැ. මේ ඇතුළත මේ එන පිටම හොර පේන නිසා. ඒ වගේම කුතුහලයක් නැහැ. අර මුලාව මෝහය නැති මෝහය නැතිවීම නිසා මේවා කෙරෙන හොර වැඩ ටික පේන නිසා නූල් සූත්‍ර පේන නිසා මුලා වීමකුත් නැහැ. ඒකවල සීමිත අර්ථයෙන් අපිට ගන්න පුළුවන් අර හාසයක්, ත්‍රාසයක් මුලා වීමක් නැත්තේ අර මැජිස්ත්‍රාත්‍රණයේ ඇතුළත පිළිබඳ අවබෝධය නිසා අවිද්‍යාව නැති වුණ తాවකාලික අන්නේ ඒ ධර්මතාව අනුව අපිට දැන් හිතා ගන්න පුළුවනි මේ නිමිති සංකේත ආදී සංකේතවත් වන්නේ මේ අප තුළම මේ සත්‍යය තුළම තිබෙන ලෝභ දෝෂ මෝහ කියලා කියන මෙන්න මේ ධර්ම නිසා බව. ඒ ලෝභ දෝෂ මෝහ ඇතිතා අර සංඥාවල සංඥාවලට සංඥා නිසා නොයෙකුත් විදිහේ ඒ රාග දෝෂ මොහ ආදී කුලප්පු වීමක් තිබෙනවා. ඒවා ඒ සංඥාවල ඇත්ත වශයෙන්ම නිමිති ස්වභාවයක් තිබෙනවා. ඒවා සංකේත බවටපත් වෙනවා. එතකොට මේ රහතන් වහන්සේ පිළිබඳව ඒ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා විශේෂයෙන්ම මාගන්ධ්‍ය සූත්‍රයේ අවසාන ගාථාව ඉතාම වැදගත් ගාථාවක් ඒ ගාථාවේ කියනවා රහතන් වහන්සේලා තුල එක්තරා සංඥා විරක්ත බවකුත් සංඥා විමුක්ත බවකුත් තියෙනවා කියලා සංඥා පිළිබඳ විරාගයකුත් සංඥාවෙන් නැති වූ විමුක්ත බවකුත් තිබෙනවා කියලා ඒක කියවෙන්නේ මෙහෙමයි සංඥා විරත්තස්සන සම්තිගන්තා සංඥා විමුක්තස්සන සම්තිමෝහා සංඥාච දික්ඛින්තේ අග්ගයසු තේ කට්ඨයන්තා විචරಂತಿ ලෝකේ සංඥා විරත්තස්සන සම්තිගන්තා සංඥා පිළිබඳ විරත්ත වූ රාගයක් නැති ඇල්මක් නැති තැනත්තාට ගැට නැත සංඥා විමුක්තස්සන සම්තිමෝහා ප්‍රඥාවෙන් විමුක්ත වූ පුත්‍රයාට මෝහය මුලාවින් නැත සංඥාච දික්ඛින්තේ අග්ගයසු සංඥාව දෘෂ්ටි දෘෂ්ටිනු යම් කෙනෙක් අල්ලා ගත්තා නම් දෙලිව ගත්තා වුණා ඔහු ලෝකයේ ගැටෙමින් හැසිරේ ඒ ඝට්ටියන්තා විචරන්ති ලෝකේ එතකොට මේ සංඥා විරත් සංඥා විමුක්ත සත්‍යය තමයි මේ අරහත් ඒක තමයි අර දැන් මුල් පද දෙකෙන් කියපු අදහස කියවෙනවා සමහර සූත්‍රවල අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං කියන පද පදවලින් සාතන් වහන්සේ පිළිබඳව සමහර විදිහ යොදලා තිබෙනවා අනාථවන් චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං විච්ඡේව ධම්මේ උපසම්ප සං අභිඥාටච්චිකත්ව ආදී වශයෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය ඒ චේතෝ විමුක්තිය අදහගයි අර පඤ්ඤා විමුක්තිය කියන පදේ පඤ්ඤා විමුක්තියයි පඤ්ඤා විමුක්තක් කියලා ඒකත් සඳහන්න්නේ එතකොට මේ අනුව අපිට හිතා ගන්න පුළුවනි අර සංඥාව නිසා සංඥාව කියන්නේ බිරිඟුවක් ඒ මිරිඟුව ඔස්සේ දිව යන මෝහයක් රහතන් වහන්සේලාට නැහැ. ඒ වගේම ඒ සංඥා නිමිතිවත් වන්නේ නැති නිසා නිමිත්ති නිමිති නිමිතිවත් වන්නේ නැති නිසා රහතන් වහන්සේලාට අර විඥාන මායාව විඥාන මායාවේ තියෙන ගැටවලට අහු වෙන්නේ නැහැ. සංඥා විරද්දස නැසන්ති ගන්තා. ඒ ගැටවලට අහු වෙන්නේ නැහැ. මායාකාර මැජික් දර්ශනේ පෙන්වන තැනත්තාගේ මැජික් කාර්යයන්ගේ ගැටවලට අහු වෙන්නේ නැහැ. මේ අදහස මෙන්න මේ නිසා තමයි මේ රහතන් වහන්සේලා ඔය අනේ ජෝතිතෝ ආදී වචන වචන වලින් දක්වලා තිබෙන්නේ නොසෙල්වන අචල තත්ත්වයක් රහතන් වහන්සේලා තුල තිබෙනවා අර නිගෝෂ දුවන්නේ නැති තත්ත්වයක් ආනන්ද සප්පාය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය ආනන්ද සප්පාය සූත්‍රය ආරම්භ කරන්නේ බුදු පියාණන් වහන්සේ අනිච්චා වික්කවේ කාමා තුච්ඡා මුසා මෝස ධම්මා මායාගත මේ සම්පික්කවේ බාලලාපනං යේච දිට්ඨ ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා යාච දිට්ඨ ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාමා කාම සංඥා උපසමේතං මාර දෙයියන් මාරත්තේස විසයෝ මාරත්තේස නිවාපෝ මාරත්තේස ගෝචරෝ මේ කියන්නේ තර මෙන්න මේ මාර මායා දර්ශනය එහෙම නැත්නම් මැජික් දර්ශනය පිළිබඳව කියපු අදහස් වලට බොහෝදුරට සැසඳෙන විදිහේ පාඩයක් කියමනක් මෙතනින් කියේ අනිත්‍ය පිටේ කාම මහණෙනි මේ කාමය අනිත්‍යය, තුච්ඡ, හිස්ය, මුසා, බොරුය, මෝහ ධම්මා, මුලා කරවන ස්වરૂපයෙන් යුක්තය. මායාකතං යතම් වික්කවේ බාලලාපන. මායාකාරයෙකු, මැජික්කාරයෙකු විසින් කරන ලද දෙයක් බඳුය. බාලලාපන අර ශාලාවේ සිටින මෝඩයින් ලවා නන්දතෝණී කී දේවල්. බාලලාපන ඊළාට ඒවා මොනවද කියන එක තව සවිස්තර වශයෙන් කියන්නේ යේච දිට්ඨ ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා දිට්ඨ ධම්මික වූ මෙලොව පිළිබඳ මේ ජීවිතය පිළිබඳ යම් කාමයෝ වෙද්ද ඒවා පරලොව පිළිබඳ යම් කාමයෝ වෙද්ද ඒවා මෙලොව පිළිබඳ කාම සංඥාවලු පරලොව පිළිබඳ කාම සංඥාවලු මේ කියපු දෙකම උභයමේතම් මාර දෙයියන් මායාවේ රාජධානියයි මාරාත්‍යයේ විශේෂ මායාවේ විශේෂ පවත්නා මායාවේ වශයෙන් පවත්නා ප්‍රදේශයයි මහරාත්‍රයේස නිවාපෝ මාර්යාගේ යමයි මහරාත්‍රයේස ගෝචරෝ මාර්යාගේ ගොදුරුබිමයි ඔය ආදි වශයෙන් බුදු ඥානන් වහන්සේ මේ ප්‍රකාශ කළේ අන්නර සංඥා නිමිතිවත් සංකේතවත් නොවන අර සංකේත සංකේතවත් නොවන තත්ත්වයක් මානසික තත්ත්වයක් කෙනෙකුට ලබා ගත හැකි නිසා අනේ ඒ කාරණේට කොට මෙයින් පැහැදිලි වෙනවා අර විඥාණය විඥාණය පිළිබඳ මායාවක් මේ මැජික් දර්ශනයත් අතර සංසන්දනයේ එක්තරා ගැඹුරක් තිබෙනවා. මේ නිමිති නිමිති නිමිතිවත් වන ආකාරය මෙන්න මේ අනුව අපිට හිතා ගන්න පුළුවනි අර බුදු පියාණන් වහන්සේ මේ සංඥාවල ඇති සංඥා විරක්ත වීමට සංඥාව විරාගය සංඥා පිළිබඳ විරාගය ඇති කර ගැනීමට ඒ සංඥාව අවබෝධ කරගත යුතුයි කියලා සංඥාම් සංඥාම් පරිඥා විතරේ යෝග සංඥා පිළිබඳ පිළිසඳා දැනගත්තොත් ඒ අවස්ථාවේදී අර කියාපු මුලාවල් කෙනෙකුට ඇතිවන්නේ නැහැ. මෙන්න මේ දැන් අනිමි රාතන් වහන්සේ පිළිබඳව කියවෙනවා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා විමුක්ති තුනක් ගැන කියවෙනවා. අර නිමිති දැන් නිමිති නිමිත්තකින් යම් කිසි දෙයක් නිමිතිවත් වීම ගැන අපි සඳහන් කළා එහෙම නිමිති ගැනීමක් නැති තැනක නම් කිසි කෙනෙක් කියම නිමිති ගන්නෙ නැත්නම් ඒ තැනත්තා තුළ ප්‍රණීතියක් ඇති වෙන්නේ නැහැ. ප්‍රණීති කියලා කියන්නේ යම් කිසි දෙයකට යොමු වීමක් බලාපොරොත්තුවක් නැහැ. ඊළඟට යම් කිසි දෙයක් පිළිබඳව යොමු වීමක් බලාපොරොත්තුවක් නැත්නම් ඊළඟට ඒ පිළිබඳව පැවැත්මක්, කාර්ය පැවැත්මක් පිළිබඳ කාර්යයක් සුත් නැහැ එතන. අනිමිත් අප්පනිත ශුන්්‍යත කියන මේ විමුක්ඛ තුනේ එක්තරා ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. අනිමිත්ත කියලා කියන්නේ දැන් අපි මෙතෙක් විස්තර කළ ආකාරයට නිමිති නොගන්නා තත්ත්වය. අර රාග දෝෂ මොහ නැති సంతානියේ යම් කිසි ලෝකයේ තිබෙන නිමිති නිමිතිවත් වන්නේ නැහැ. නිමිති ස්වභාවයටපත් වෙන්නේ නැහැ. ඉතින් අනිමිත්ත. එහෙම නිමිති ගැනීමක් නැති තැනක ප්‍රීතියක් නැහැ. ආසාවක් බලාපොරොත්තුවක් යොමු වීමක්. තමන් දෙයට යොමු වීමක් නැහැ. හරියට අර මැඩික් දර්ශනයේ මේ පෙන්වන දේවල් පිළිබඳව කලකිරීම ඇති වුණාට පස්සේ මේ මැජික් දර්ශනය බලන්න හිතෙන්නේ නැහැ. ඒ පැත්තට යොමුුණක් නැ ප්‍රණිතියක් නැ. යොමු වීමක් නැති උත්විත තරත්මකුත් නැ. විකටම බලාගෙන ගියොත් තමයි මැජික් දර්ශනය අර්ථවත් වන්නේ. එහෙම නැත්නම් සිනමා දර්ශනයත් අර්ථවත් වන්නේ. ඒකට ඒ එහෙම නැත්නම් මැජික් ලෝකයේ උපදින්නේ නැත්තම්. මැජික් ලෝකයේ සකස් වෙන්නේ ඒ පැවැත්මක් පැවැත්මක් පිළිබඳ සාරයක් තියෙනවා පමණයි. මේක ගැඹුරින් කල්පනා කරගත්තොත් එහෙන් පිටින්ම මේ විඤ්ඤාණය පිළිබඳ මායාවේ ඒ අතුල් පැත්ත පෙන්වනවා මේකේ. නිමිති ගැනීමක් නැති තැන ප්‍රණිතියක් යොමු වීමක් බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් යොමු වීමක් නැති තැන ප්‍රවැත්මක් පිළිබඳ සාරයක් නැහැ. ඔන්න ඕක නිසා තමයි අනිමිත්ත අප්පණිහිත තුඤ්ඤත කියන මේ පද තුන රහතන් වහන්සේ පිළිබඳව ඉදිරිය තිබෙන්නේ. මේ පද තුනම වෙනත් ආකාරයකින් ඉදිරිය තිබෙනවා අර අනිපාන පටිසංයුක්ත සූත්‍රය. අප කලින් අවස්ථාවක විග්‍රහ කළ අනිපාන පටිසංයුක්ත සූත්‍රයක අපපතිච්ඡං අපවත්තං අනාරම්මණං කියලා. අපපතිච්ඡං කියලා කියන්නේ ප්‍රතිෂ්ඨාව අර ප්‍රණිධිය නිසා ඇතිවන්නක් ඒක. කියන්නේ දුක්ඛානුපස්සනාව නිසා ඒ ප්‍රණිධියක් නැති වෙනවා. එතකොට එතන අපපතිච්ච අපපතිච්ච තත්ත්වයක් ප්‍රතිෂ්ඨාවක් නැහැ. අපවත්තන් කියලා කියන්නේ අර අනුත්ථානුපස්සනාව නිසා පැවැත්ම පැවැත්ම පිළිබඳ සාරයක්. හරයක් කියලා කියන්නේ දීර්ඝ කාලයක් පවතින දෙයක්. අරටුවක් කියලා කියන්නේ යමක් ගහක් අඳුර ගන්න අරටුව තියෙනවා කියලා කියන්නේ ඒ කාලයක් පවතින දෙයක්. අනිත් දේවල් නැති වෙලා යන්න පුළුවන් පොළේ. අරටුව තියෙනවා. ඒ විදිහට ආත්මක් පිළිබඳ හැඟීමක් නැහැ එතකොට. අපතිත්තං අපවත්තං අනාරම්මන. අරුණක් නොගන්නා බව අනිමිත්ත තත්ත්වයයි. අර අනිත්‍යානුපස්සනාව. මෙන්න මේ කාරණා එතකොට අපිට තවත් පැහැදිලි වෙනවා මේ කියපු උපමාව ආශ්‍රයෙන්. අපත අනිමිත්ත අපණීත ශුන්්‍යත කියන පද අපතිත්තං අපවත්තං අනාරම්මන ආදී පද මේ හැම එකක්ම වඩාත් අර්ථවත් වෙනවා මේ උපමාව ආශ්‍රයෙන්. එතකොට ඊළඟට දැන් අපිට පේනවා මේ මේ කියපු රහතන් වහන්සේගේ ඇති සංඥා විරක්ත සංඥා විමුක්ති ස්වභාවය නිසා රහතන් වහන්සේගේ දෘෂ්ටි කෝණය ඉන් පිටින්ම වෙනස් ලෝකයේ දෘෂ්ටි කෝණයට වඩා ලෝකයේ ඇත්ත හැටියට පෙනෙන දේ රහතන් වහන්සේට බොරුයි. ඒ තරම් මහ පුදුම විශාල පරිතරයක් මේ මේ ඇති වෙනවා මේක නිසා. ඒ කාරණේ තමයි දැන් අර මේ සුත්ත නිපාතයේ ද්වේෂානුපස්සනා සූත්‍රයේම එක දැනක සඳහන් වෙනවා අනුපස්සනා දෙකක් වශයෙන් යම් වික්‍රේ සදේවකස්ස ලෝකස්ස සමහරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය ඉතං සත්‍යන්ති උපනිච්ඡායතං සදමරියාණං ඒතං උසාති යතහ භූතං සම්මප්පඤ්ඤාය සුදික්ඛං යම් වික්‍රේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රාහ්මකස්ස සත්තමන බ්‍රාහ්මණ්‍ය භජාය සදේව මනුස්සාය ඉදං මුසාති උපනිජ්ජායතං අදමරියාණං ඒතං සච්ඡන්ති යථා භූතං සම්මප්පඤ්ඤායතු දිත්තං අයං ဒ ුතිය අනුපස්සන මේ කියලා කියන්නේ මේ කියවෙන්නේ මහණෙනි දෙවියන් මරුන් බමුණු සහිත ලෝකයා විසින් මහාන බමුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් යම මේ සත්‍යයයි කල්පනා කරන ලද්දේද එයම ආර්යයන් වහන්සේලා විසින් මේ මුලාවකයි. ඒ මුලාවකයි මහා ප්‍රඥාවෙන් දක්නා ලද්දේ. ඒක අනුපස්සනාව. මේ අනිත් අනුපස්සනාව මොකද්ද? මානෙනි යමක් දෙවියන් මනුන් බඹුන් සහිත ලෝකයා විසින් මහා බඹුණන් දෙවියන් සහිත ප්‍රජාව විසින් මේ මුසාවකයි කල්පනා කරන ලද්දේද එයම ආර්යයන් වහන්සේලා විසින් මේ සත්‍යයයි යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥා ප්‍රඥාවෙන් දක්නා. මේ කොයිතරම් විශාල වෙනසක්ද පරතරයක්ද කියලා මම හිතා ගන්න පුළුවන්. ඒ කාරණය මිලාට ගාථාවලින් කියවෙනවා කල්ුත් අපේ සමහර අවස්ථාවල උද්දත වශයෙන් දක්වූ ගාථා අනත්තනි අත්තමානින් සත්‍ය ලෝකං සදේවකං නිවිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යං මඤ්ඤති යේන යේන හිමඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා සංහිතස්ස මුසා හෝති උච්ඡාතා පරිනිබ්බුතා අනත්තං යත්තමානින් පස්ස ලෝකං සදේවකං අනාත්ම වූ දෙයක ආත්මයක් දක්නා දෙවියන් සහිත ලෝකයා දෙස බලන මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා සංහිතස්ස මුසා හෝති මෝස ධම්මං විතරං අමෝස ධම්මං නිබ්බානං හදරියා සත්‍යෝ විදු ඒ සත්‍යාදි සමයානි උච්ඡාතා පරිනිබ්බුතා අනත්තං අත්තමානි උපස්ස ලෝකං සදේවසං අනාත්ම වූ දෙයක ආත්මයක් දක්නා දුලියන් සන්ත ලෝකයා දෙස බල නිත්තං නාම රූපස්මින් නාම රූපය තුලට වැදගෙන රිංගාගෙන ඉදං සත්‍යන්ති මනස මෙය සත්‍යයයි අඟි යේන යේනහි මඤ්ඤන්ති සතෝ තං හෝති අඤ්ඤත යන්නම් දෙයක් පිළිබඳව මඤ්ඤනා කරයිද හඟින්ද හඟින්ද ඒ මඤ්ඤණා කිරීම නිසාම එය අඤ්ඤාකාරයකට පරිවර්තනය වෙයි. යමක් දෙයක් හැටියට ගත්තොත් ඒ දෙය විපරිණාම ධර්මයට යටත් වෙනවා. ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. දෙයක් හැටියට ගත්තේ නැත්නම් වෙනස් වීමක් ඊළඟ ප්‍රශ්නයක් නෑ දැනගන්නෙම නෑ. ඒකට යමක් දෙයක් වුණ හැටිය ඒක පටන් ගන්නවා වෙනස් වෙනවා. ඒකත් එක්කම අර පුද්ගලයාත් වෙනස් වෙනවා. විපරිණාමයත් එක්කම ඊළාට එක්කින් දුක් ඒ ශෝක ගලපීම් ආදියත් ඒකම එනවා. ඒකයි ඒක අදහස යන යනෙහි මඤ්ඤාන්ති යම් යම් දේකින් මඤ්ඤනා කරද්ද එම නිසාම එය අඤ්ඤතා අඤ්ඤාතාවා අඤ්ඤාකාරයකට පරිවර්තනය වන්ට වේ. සංහිතත්ව මුසාවෝති එළම එහි මුලාව වේ. දෙයක් පිළිබඳ මුලාව ස්වභාවය මොකද්ද? අන්න අර මේ මඤ්ඤනාව නිසා ඒ වෙනස් වෙන්න පටන් ගන්නේ. සංහිතත්ව මුසාවෝති මෝස ධම්මං ඉස්සර සුළු කාලයක් පවතින මුලා මුලා කරන සුළු දෙයක් දේශීය මොහොත ධම්මං විතරක් ඒකාන්තයෙන්ම එය නැත්නම් මත් නිසා දෙයක් එය සුළු කලක් පවතින මුලා කරන සුළු දෙයක් තියෙනවා. ඔන්න ඊළඟට කියනවා නිවන පිළිබඳව. අමෝස ධම්මං නිබ්බාණං සදරියා සත්‍යපූර්ණි. නිවන මුලා කරන ස්වභාවය, මුලා නොකරන සුළු දෙයක්. අමෝස ධම්මං නිබ්බාණං මුලා නොවන නොකරන සුළු ස්වභාවයක් තිබේ. සබරියා සත්‍යතෝ විදු ආර්යයන් වහන්සේලා ඒ සත්‍ය වශයෙන් දැනගත්ත. ඒ සත්‍යාදි සමය ඔහු මේ සත්‍යය අවබෝධ කරගන්නේ මිච්ඡාතා පරිමුදිතත. কৃষ্ণා කුසකින් නැති නියාගෙන පිළියාදු වේ. එතකොට මේ මෙතෙක් ප්‍රකාශ කළ අදහස් අප තවදුරටත් තව හිතේ තන්පත් කර ගැනීමට අපි තවත් නිදර්ශනයක් ගනිමු. මේවා මේ සියල්ලම හකුලා දක්වන නිදර්ශනයක්. යාළුවන් දෙදෙනෙක් ලෑලි කැදල්ලක සායම් දෙවර්ගයකින් මොකද්ද අඳිනවා. පිටු වෙලා බැලුවොත් තියෙන්නේ මේ දාම් පෙතක් අඳිනවා. කොටු අඳිනවා. කොටු ඇඳලා දාම් දෙන්න එක පවුල් වෙලා මේ දාම් පෙතක් ඇඳලා. ඊළඟට කිසි වටිනාකමක් නැති කෙට ගැඹිලි එකතු කරගෙන ඒවත් අර විදිහටම සායම් දෙපාටක් දාලා කරත් ගන්නවා ඉත්තන්. දැන් ඒකට දාම් පෙතක් හරි ඉත්තනොත් සූදානම්. දැන් කොච්චර යාළුවන් වුණත් හවුල් වෙලා මේ වැඩේ කළත් මේ දාම් පෙතෙන් ඉන්ටන්ගෙන් වැඩක් ගන්න පිළ දෙකක් විතර බෙදෙන්න ඕන. දෙතාව. දැන් ඉතින් දෙන්න අර මේ ඉන්ටන් බෙදාගත්තා දැන් ක්‍රීඩාව ආරම්භ කරනවා. දෙපිලා දෙතාව අපි නිතර අරසඳහන් කර දෙතාව මෙතෙන්දි මතුවෙනවා. දෙකක් අවශ්‍ය වීම මේ යම් කිසි දෙයක් ක්‍රියාත්මක වීමට. ඒකම මේ දෙදෙනාගේ සිටි ජය පරාජය කියලා කියන තවත් දෙතාවක තේයාවක් ඉස්සල ඇති වෙනවා. ජයයි පරාජයයි කියන බලාපොරොත්තුව. නමුත් දෙන්න තාම විනෝදයට මේ කාලය ගෙවා දැමීමට නිකන් විනෝදයටයි මේ දාම් ක්‍රීඩාව දැන් ඉතින් ආරම්භ කරගෙන යන්නේ. කරගෙන යන්නේ. සෙල්ලමට නමුත් තරගයක්. තරගයක් නමුත් සෙල්ලමක්. ඉතින් ওই විදිහට මේ දාම් ක්‍රීඩාව කරගෙන යන අතරේ මෙතෙන් තේනවා එක්තරා පරිත්‍යාගශීලී විනෝදකාමී එයා කල්පනා කරනවා මේ ගාම් ක්‍රීඩාව වඩාත් විද්‍යෝගිමත් කිරීමට නම් මේකට තෑග්ගක් දෙන්න පුරුදු වෙනවා කියලා මේ ගාම් ක්‍රීඩාවෙන් දිනන තැනකට 1000ක් දෙන්න පුරුදු වෙනවා දැන් එතකොට මෙතන පිට අර සාමාන්‍ය විනෝදයට කරන කාලය ගෙවා ගැනීමට කරන ක්‍රීඩාවක් නෙවෙයි දැන් මෙතන කොච්චර යාළුවන්වත් දැන් මෙතන තිබෙන්නේ ලෝභය ඉදිරිපත් වුණා පොරයක් සිතා දහසක් දිනා ගැනීම පොරයක් දැන් දිනනවා මිනිස්සු දාගිය දමාගෙන මේ දාම් මේ ඉස්සන් අදිනවා. මේ ඉස්සන් දැන් ඇත්තන් කියලා. අර නොවටනා ඉස්සන් දැන් තම වටිනාකමක්. දහසක් වටිනා ඉස්සන් අදින්නේ. දැන් මෙහෙම අදගෙන යන අතරේ තවත් මෙතෙන් තේනවා එක්තරා ධාමනික පුද්ගලයෙක් යම් කිසි විකෘත මානසික තත්ත්වයක් ඇති කෙනෙක්. යම් කිසි අනියම් හේතුවක් නිසා මේ තැනැත්තා මාර කායිකයක් වෙන්නලා මේ තරගයට අලුත් නීතියක් එකතු කරනවා. මේ තනගත් කරුවනොත් මේ බලාගෙන ඉන්න අයත් සමන්ගේ යටතට අරගෙන අලුත් නීතියක් එකතු කරනවා. මේ තරගය නවත්තන්නත් බෑ මේ ගාම් පීඩාව කරගෙන යන්න ඕන. දින එක්කෙනාට දහසකුත් ලැබෙනවා. හැබැයි පරදින එක්කෙනා මෙතනම ජීවිතක්ෂයට පත් කරනවා. මරනවා. දැන් එතකොට මේ සෙල්ලම කුමක්ද? දැන් දැන් සෙල්ලම කොහොමද දැන්? දැන් සෙල්ලම දෙල්ලමක් වෙලා. අර ඉදිරිපස තියෙන මේ මිතුරන් දෙදෙනාට ඉදිරිපස එක්කෙනා හැම තිස්සම පේන්නේ දැන් හතුරෙක් හැටියට. දැන් ඉහතිටම මේක ක්‍රීඩාවක් නෙවෙයි. දැන් ගමන්නේ කීන්දාදී. දැන් අර මරණයෙන් ගැලවීමට කරන එහෙම නැත්නම් මර උගුලකින් ගැලවීමට කරන ප්‍රයත්නයක් කියලා දැන් ක්‍රීඩාව යන්නේ. මේ ක්‍රීඩාව ඉවරුන හැටි අපි දන්නේ නැහැ කොහොමද කියලා. නමුත් මෙතනින් අපිට ගන්න පුළුවන් මේ කාරණේ ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන් අර නොවටන අවිත්තා. ඒවා යර සංඥාවක් වැටුණ අර පාට කිරීම. ඒකෙන් ළඟට දෙපිලක් වුණා. ඊළඟට ඒ ඉත්තන්ට පණ ඇවිල්ලා වගේ ඇත්තන් වුණා. මේ සියල්ලම සිද්ධ වුණේ අර තණ්හා මාන දික්ඛ මඤ්ඤණා නිසා. අර පපංච සංඛා ආදී වශයෙන් අපි සඳහන් කළේ මේ තණ්හා මාන දික්ඛ වශයෙන් අර අර දෙතනාදී సంతානිය තිබුණේ සිටිවිලි නිසා. ඒක කොයිතරම් විචවාදියාද කියතොත් අර විශේෂයෙන්ම අර මරණය පිළිබඳ තර්ජනය සමිනි අවස්ථාවේදී ඉඳලා මේ තනත් මේ දෙදෙනාට මේ යාළුවන් දෙදෙනාට අර දාම් පෙතම ලෝකයක් වුණා. මුළු මහත් අවධානය අර දාන්තයට යොමු වෙන්නේ. ජීවිතයත් මරණයත් අතර සටනක්. එතකොට මේ එක පැත්තක් මේක තමයි ලෝකේ කවදාවත් ඉවර වෙන්නේ නැති දාම් ක්‍රීඩාව. අනිත් පැත්ත අපි අරගෙන බලමු. දැන් රහතන් වහන්සේට මේ මුළු ලෝකයේම දාම් පෙතක්. ඒක නිසා තමයි අර අදිමුත්ත ස්වාමීන් වහන්සේ අප කල්නතර උත්සව වශයෙන් දැක්වා අදිමුත්ත ස්වාමීන් වහන්සේ අර කැලයක් නැගින් යනකොට පොරොන් මුලකට හසු වෙලා සිවර දෙතුව මරණයටපත් කරන්න සූදානම් වෙනකොට දේශනා දේශනා වදාළ ධාතාව කොයිතරම් වටිනා ධාතාවක්ද තිනකත්ත සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති මමත්තං සෝ අසංනින්දං නත්මේ තිනසෝච ඔබට ඕන නම් මරන්න මෙන්න මේකයි தත්ත්වය තිනකත්ත සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවකින් යම් අවස්ථාවක මේ මුළු මහත් ලෝකයම මේ පංචස්කන්ධ ලෝකයම මේ මුළු එහෙම නැත්නම් මුළු ලෝකයම අතුලටත් පිටලා සියල්ලම පිනකට තමයි. තනකොළදී කැවිලි වගේ નિસරු හැටියට පෙනීද ප්‍රඥාවෙන් දකින්ද. සමත්තං සුවසං නින්දා සමත්වයක් නොලබන්නේ නැති මේ දින සෝදිත මට කිසිවක් නැතයි ශෝක නොකර. දැන් මේකටම උපකාරකව මේ කොටිකුත් ගාත අපට මේ මේ බුද්ධ දේශනාව ආශ්‍රයෙන් වඩා අර්ථවත් කරගන්න අර්ථවත් අන්දමින් තේරුම් ගන්න පුළුවන්. දැන් අර ධම්මපදෙහි මත කියන්නේ දාන් දීරම් පතරති දුක්ඛං හේති පරාජිතෝ උපසන්තෝ සුඛං හේති හිත්වා ජය පරාජයං සාමාන්‍යයෙන් මේක අපි තේරුම් ගන්නේ ජයං වේරං පසවති ජය ජයෙන් වෛරය ඇති වෙනවා ජය ගැනීම කියන අදහස නිසා වෛරය කියන කොට ඇති වෙනවා මේ දැන් මෙතෙන්දී මේ මේ දාම් ක්‍රීඩාව පිළිබඳව වගේ දුක්ඛං හේති පරාජිතෝ පරාජිත පුද්ගලයා දුකසේ කොබිනවා ආතිවලා ඉන්නවා උපසන්තෝ සුඛං හේති උපසන්තෝ රහතන් වහන්සේ ඉස්වා ජය පරාජය සුඛ සපතේ හොබින නිදනවා ඉස්වා ජය පරාජය ජය පරාජය දෙකම අතර ඕනනම් ජය විතරක් අතහරින්න පුළුවන් නේ මොකද මේ ජය පරාජය දෙකම ඇති නේ කියන්නේ. මේ දෙක අඳුත්තා. මේ දෙක එකටයි යන්නේ. මෙන්න මේක මේ අදහස් මේ දෙක එකතම යන බව මේ දේශාව පිළිබඳ අරගෙන ඉතාම වටිනා දෙයක් මේක මේ මේ පිටිම මේ ධර්මයේ කාර්ය අකුරු වල දක්වන කාරණා. මෙතන මේක පටන් ගන්න අර විඥානයක් නාම රූපයක් කියන මේ දියසුලියෙන් එතකොට මේ අදහස තම තව අප්‍රදණ්ඩ සූත්‍රයේමත් කියවෙනවා. යක්ෂණත්ති ඉදම් මේති පරිසංවාදිකේ කියන. මමත්තං සුවතං ඉදන්නත්ති මේති නසෝති. සුත්තනිපාතේ අප්‍රදණ්ඩ සූත්‍රයේ කියවෙනවා. යම් කෙනෙකුට ඒ කියන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි කියවෙන්නේ යක්ෂණත්ති ඉදම් මේති. මෙය මගේ අය යම් කෙනෙකුට සිටිවිල්ල පහළවන්නේද? ඒ වගේම පරිසං අනුන්ගේ කියලා පිටින්නේ. සමාධිය කියලා හිතන්නේ නැත්නම් අනුන්ගේ කියලා පිටින්නේ. ඒබඳු පුද්ගලයා මමත්තං සෝවාසං ඉඳන් අත්ථින් ඇතිනතෝ මමත්වයක් පිළිබඳ අදහසක් නොලබන්නේ අත කිසිවක් නැතයි ශෝක නොකෙරේ. දැන් එතකොට නිවන පිළිබඳව අප මේ ඉදිරිපත් කළ දේශනා පිළේ මෙතෙක් අපි උත්සාහ කළේ නිවන කියන්නේ කෙබඳු සත්‍යයක්ද කියන එක විස්තර කිරීමට. තේරුම් කර ගැනීමට. එහෙම තේරුම් කරගන්න අවශ්‍ය වුණේ මක් නිසාද? මේ බෞද්ධ ප්‍රතිපදාවේ ඉලක්කය වන පරමාර්ථය වන නිවන පිළිබඳව නොයෙකුත් විදිය මති මතාන්තර පටලැවිලි සහිත මති මතාන්තර මේ කාලේ කවදත් ලෝකේ පවතින නිසා මේ කාලෙත් එහෙමයි. මේ කාලේ විශේෂයෙන්ම නිවනේ නාමයෙන් බොහෝ දෙනෙක් පතන්නේ භව නිරෝධය නෙවෙයි භවය. භවයමයි පතන්නේ නිවනේ නාමයෙන්. එතකොට ඉලක්කය වැරදි නම් විගමන හරියාම සැකසිතයි. දැන් අපි මේ උත්සාහ කරන මේ දේශනාවලින් අර නිවන් ඉලක්කය සෑහෙන පමණ මතු කර ගැනීමට එහෙම මතු කර ගැනීම අපේ උත්සාහය සාර්ථක වුණා නම් ඊළඟට අප බලාපොරොත්තු වන්නේ එතන ඉඳලා කියන දේශනා කීපෙකින් මේ ප්‍රතිපදාවට අදාළ යම් යම් කරුණු පෙළ ගැස්වීමට මේ කියන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට උපකාර වන කරුණු පෙළ ගැස්වීමට මේ දේශනා මාලාව මුලදී අපි විරේකයේත් රසායනයේත් ගැන සඳහනක් කළා ඒකර මෙතන ඉඳලා අර මුල් කාරණා ටික මුල් කාරණා සම්පූර්ණ වුණා නම් ඊළඟට තියෙන රසායන කොටස. මක්නිසාද දැන් මේ තාත්තල දේශනාවෙන්නුත් අපි යම් යම් මූලපද සූත්‍රවල හැංගිලා තිබෙන වැඩි මේ කාලේ අවධානයක් යොමු කරන වටිනා මූලපද කීපයක් අපි මතු කරගත්තා. ශුන්‍යතා, ද්වයතා, තතතා, අතම්මයතා, ඉදප්පත්‍යතා ඊළඟට පපංච, මඤ්ඤණ ආදී මූලපද රාශියක් මේ සූත්‍ර වලින් අපි ඉදිරියට ගත්තා. ඒ වගේම ඒවා පිළිබඳව යම් යම් කාරණා යම් යම් ධර්ම කාරණා සාකච්ඡා කළා. නමුත් ඒ වායේදී අපිට අපේ මූලික පරමාර්ථය වුණේ අර නිවන කියන ඉලක්කය පිළිබඳව මෙතෙක් ඇති වෙලා තිබෙන දුර්මත ඉවත් කිරීමට ඉවත් කිරීමයි. එහෙම නැත්නම් ඉවත් කිරීමට උත්සාහ කිරීමයි. නමුත් මේ දේශනා මාලාවේ පරමාර්ථය ශාස්ත්‍රීය මට්ටමකින් යම්කිසි කුතුහලයක් සංසිඳවා ගැනීම නොවේ. මේ සාක්ඛාත වූ සද්ධර්මයේ සම්දිත්තික අකාලික ඒහිපාසික ඕමනායික පත්‍යත්තන් ඊස්සප්ප විඤ්ඤාණය ගුණ සමුදායම අතු කරගෙන මේ ඉලක්කය මේ කියන ඉලක්කයට පැමිණීමට උත්සාහයක් දැරීමයි. අන්න ඒක නිසා සමහර විට මෙතෙක් මෙතන ඉඳලා ඉදිරියට කියන දේශනා කීපය දෙවියන් කවදාවත් දිග්ගසන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දේශනා කීපයක් කරන් පවත්වන්න සිද්ධ වෙනවා. ඒ දේශනා ගීතය සමහර විට නිවන් සත්‍යක්ෂ කරන්න දිවාරය වේදන යෝගාවචර පිටකට සාහාන වීමට බැරි නැහැ. ලෝභෝ දෝසෝ ච මෝහෝ ච පුරිසං පාප චේතසං කුංසන්ති අත්ත සම්භූතා සත සාරංග සම්පත් කෝසල සංයුක්තියේ දී බුදුරජාණන් වහන්සේ පටිහාදී කුසල රජුවන්ට දේශනා කොට වදාළ ගාථාවක් මේ ඉතාම සරල ගාථාවක්. අපි සරල දේවල් වලින්ම ආරම්භ කරන්නේ. ලෝභෝ දෝසෝ ච මෝහෝ ච පුරිසං පාප චේතසං ලෝභයත් දේශයත් මෝහයත් සින්සන්ති අත්ත සම්භූත ඇතුළතින් මාටගෙන සමාතුලින් මාටගෙන පාප පාපසිතිවිලි ඇති පුද්ගලයාට හිංසා කර පාපසිතිවිලි ඇති පුද්ගලයා වනකාල අවසාන පදින් කියන්නේ උපමාව සත්‍යසාරංව සංකල උනබට ආදී පොතුහර ගතක් ගතක ඵලය gediye ඒ ගත වනසන්නාක් වගේ මේ ගාතන කියන මූලික අදහසය ලෝභ දෝෂ මෝහ කියන මේ ක්ලේශ ධර්ම අතුලකින් මහත ගන්නා බවයි අත්ථ සම්භූත බවයි මේක 아무තුලින් කියන්න අවශ්‍ය වුණක් නිසාද සාමාන්‍ය ලෝකයා හිතන්නේ ලෝභ දෝෂ මෝහ කියන ඒවා බාහිර නිමිති වලින් ඇති වෙන දේවල් කියලා. දැන් අපි අර අර මැජික් දර්ශන, දාම් ක්‍රීඩා ආදී කාරණාවලින් අපට පෙනී ගියා. මේවා නිමිති නිමිති වෙන්නේ මක් නිසාද? අතුලත සිදෙන යම් කිසි දෙයක් නිසායි. නිමිති සංකේත වන්නේ. එතකොට මෙන්න මේ කාරණය මේ යෝනිසෝ මනසිකාර්ය පිළිබඳ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මත කළ දෙන්නේ මේ ප්‍රතිපදාව සඳහා අවශ්‍ය මූලික බව අවශ්‍ය වෙන යෝනිසෝ මනසිකාර්යය. සාමාන්‍ය ලෝකයන් හිතන්නේ ලෝභ දෝෂ මොහ බාහිර නිමිති වලින් ඇති වෙනවා කියලා. බුදු පියාණන් වහන්සේ දෙන්නේ කරන්නේ මේවා හරියට අර උණබත ආදියක් වගේ මේ අතුලින් මහතගෙන ඒ පුද්ගලයා වනසාලනවා කියලා. එතකොට මෙන්න මේ මේ යෝනිසෝ මනසිකාර්ය පිළිබඳ ප්‍රශ්නයම තමයි අර කලින් අවස්ථාවක අප මදුපිණ්ඩික සූත්‍රය ගැන සාකච්ඡා කරන අවස්ථාවේ ටිකක් ගැඹුරු පාඩයකින් ඉතිපත් කළ ඉතිපත් තුනේ ඒකෙන් කොටසක් අපි දැන් නැවත මතක් කරගත්තොත් චක්කුංජ පටිච්ච රූපේ උප්පජේ චක්කුඥාන ආදි වශයෙන් කිව්වා යංකං ඥානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති සතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාජාන්ති අතීතානාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු අර දීර්ඝ පාඨයක් මදුමින් පිට සූත්‍රයේ සඳහන් වෙනවා ඒ එතන කියන්නේ අර අසත් නාමයේ රූප රූප නිතරමක් වශයෙන් කියවොත් අසත් රූපයක් නිසා චක්කුංච පටිච්ච රූපේට උප්පදේ චක්කු විඥාන එත පිළිබඳ විඥානයක් හට ගන්නවා ඒ විඥානය ඒ ඒ ඒ කාරණා තුනේ එකතු වීමම ස්පර්ශය හැටියට හඳුන්වනවා ඊට ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාවක් ඇති වෙනවා ඒ යමක් විඳින ඒ පිළිබඳව සංඥා ඒකේ හඳුනා ගන්නවා සංවේදී සං සංඥානාති අන්න දැන් මෙතෙන්දි ගත්තොත් ගං සංඥානාති සංවිතක්කේ සංඥා කියන තැන ඉඳලා අපි මේක විග්‍රහ කරන්න ගියොත් යම හඳුනා ගැනීමට ඒ පිළිබඳව විතර්ක කරයි යම් විතක්කේ පිටං පපංචි යමක් පිළිබඳව විතර්ක කරයිද ඒ පිළිබඳව ප්‍රපංච කරයි ඒ විතක්කම ඉරමහායාම ප්‍රපංචයි සංකප්පංචේති සතෝ නිදානං කුරි සංකප්පංච සංඥා සංකාර සමුදාජරන්ති අතීතානාගති පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු. ධන පිළිබඳව ප්‍රපංච කරයිද ඒ කර්ණ කොටගෙන ඒ හේතු කොටගෙන අතීතානාගත පච්චුප්පන්න අතීතානාගත වර්තමාන වූ ඇතින් දතේසු රූපයන් පිළිබඳ පපංච සංඥා සංඛාරෝ අර කියාපු පුද්ගලයාව මැඩලක් අභිමානය කරා ඒකත් හරියට අර අර උණකට උණබට ආදී ඒ ඵලයෙන් මේ ඒකට වෙනසෙන අදහසමයි මෙතන කියෙන්නේ. එතකොට මේ අර අයෝනිසෝ මානසිකාරය ඇතිවන්නේ මොකක් නිසාද කියන එකත් මෙතනින්ම පැහැදිලි වෙනවා. යෝනිසෝ මානසිකාරය යටපත් වන්නේ අයෝනිසෝ මානසිකාරය. ඒ ඉඳ ලැබෙන්නේ ලෝකේ අරව ඉස්සවහාය නිසා. අර විචාරක ප්‍රපංච ආදීන් අරව දැඩිලා ගියාට පස්සේ මෙයා කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවරුනාද කියලා බලාගන්න බෑ. මහා ජංජාලයක් අන්තෝජතා බහිජතා තත්ත්වයක් ඇති වෙනවා. මේ යෝනිසෝ මනසිකාරය පිළිබඳ ප්‍රශ්නය කොයිතරම් වැදගත්ද කියන එක අපිට තවත් පිළිගෙනවා අර සුත්ත නිපාතයේ සංයුත්තනිකාය සදාතක වගේ දකින්න ලැබෙන සුචිලෝම සූත්‍රය. සුචිලෝම සූත්‍රය. සුචිලෝම යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ඉතාම වටිනා දාඨාවක් අහන. ඒක පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම වටිනා දාඨා තුනකින් පිළිතුරු දෙනවා. අතන ප්‍රශ්නේ මොකද්ද? රාගෝච දෝෂෝච කුතෝ නිදාන අරති රති දෝමහංසෝ කුතෝජ කුතෝ සමුත්ථාය මනෝ විද්දක්කා කුමාරකා අන්තමින් ගොස්සයි කුමාරකා වංකමින් ගොස්සයි ඊළඟ බුදුරජාණන් වහන්සේට දෙන පිළිතුර පිළිතුරු ගාථා රාගෝච දෝෂෝච ඊතෝ නිදාන අරති රති දෝමහංසෝ ඊතෝජ ඊතෝ සමුත්ථාය මනෝ විද්දක්කා කුමාරකා වංකමින් ගොස්සයි මේහජ අක්ක සම්භූතා නිගෝධමිව ඛණ්ඩජා පුතු විසත්තා කාමීසු මාළුවාව විසතාවනි යේනම් පජානන්ති යතෝ නිදානං තේනම් විනෝදෙන්ති සුනෝ යක්ඛ තේ දුක්ඛං ඕගමිමං තරන්ති අපින්න කුප්පං අපුණා භවයි එතකොට මේ ගාථා දෙරීමේදී අපිට අටුවා මගින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා අපිට ආද මෙතන ලොකු ගැටලු විදිහේ පදයක් මෙතන කියනවා මුල් ගාථාවේ රාගෝච දෝෂෝච කුතෝ නිදාන සුචිලෝම අක්ෂාසන ගාථා පිළිබඳව බොහෝ මුද්‍රණවල ඒ වගේ මතුවාවෙන් මත් පිළිඅරගෙන තිබෙන පාඨය පිළිබඳව මෙතන අපිට තියෙන ගැටලුව රාගෝච දෝෂෝච කුතෝ නිදාන අරති රති ලෝමහංසෝ කුතෝදා කුතෝ සමුත්ථාය මනෝ විතක්ක කුමාරක අතුවාරය යොදන්න තියෙන්නේ ධාංක කුමාරක ධාංක මේවත් සදාන්ති අර්ථ වශයෙන් සැලකුවොත් මේ ගාථාව තෝරන්නේ අර සංක කියන ඒ අතුවාපාතේ මෙතන අපි ගත්තේ වෙන පාඨාන්තරයක්. වෙන පාඨයක්. වංක කියලා. ඉතල මේ අතුවාලේ තෝරන අදහස අපි තේරුම් කරමු ඉතල අතුවාලේ තෝරන හැටියට මේ ලක්ෂ්‍ය අසන්නේ. ආගෝච දෝෂෝච කුතෝ නිදාන රාගය ද්වේෂයත් කොතනින්ද හටගන්නේ? කොතනින්ද හටගන්නේ? කුතෝ නිදාන අරති රති ලෝමහංසෝ කුතෝද අරති අධිකුසල ධර්මයන් නොයල්ම නම් වූ ඒ ආපි කියන අකුසල ධර්මය ඒ වගේම හති පංචකාමයේ ඇති ඇල්ම කියන ඒ රතිය ඒ වගේම ලෝමහංක ලොමු දැන ගැනීම බය වීම මේවා කොහෙන්ද හටගන්නේ කුතෝද කොතනින්ද උපදී කුතෝ සමුත්ථය මනෝවිතක්ක කුමාරකා දංකමියෝස්සදං අතුවාල තෝරන හැටි නම් මේක මේ අර ඉස්සෙල්ලා අපිට කියන්න වෙනවා මෙතන මේ දංක කියන වචනේ ගැන යනවා අතුවාල ගන්න මේ දංක කියලා කියන්නේ කපුටා මහදිග කතන්දරයක් ඉදිරිපත් කරනවා මේ ගාථාව තේරුමට තේරුම සඳහා අතුආව යම්සේ ගම්දරුවන් ගම්දරුවන් අපි සිංහල ග්‍රන්ථයන ගෝත්‍රයක යම්සේ ගම්දරුවන් කවුටරු අල්ලාගෙන දිග නූලකින් උන්ගේ පාදයෙන් බැඳලා මුදා හරිච්ච එතකොට අර කපුටන් ඈත පියා වෙන ගිහිල්ලා ආපහු කරකැවිලා අර දරුවන්ගේ පාමුලට වැටෙද්ද අන්න ඒ විදිහට කියලා ඊළඟට තෝරනවා ඊට අර අර කියපු මනෝවිතක්ක ඒ මනෝවිතක්ක කියන පදේ තෝරන්නේ අකුසල විතර්ක විතක්ක මනෝවිතක්ක කියන පදේ දෙකට කඩනවා අකුසල විතර්ක කුසල මනස කුසල සිත වික්ෂේප කරා ඒ කියන්නේ අර ගම්දරුවන් අර කපුටන් කපුටකු වලවල ඈතට ගිහින් පියාඹා ගිහිලා කපුට ආපහු පාමුල වැටෙනවා වගේ අකුසල විතර්ක කුසල සිත වික්ෂේප කරයි කියලායි ඒ විදිහටයි තෝරන්නේ. නමුත් අපිට මේකේ මේක වෙන විදිහ වෙන ආකාරයකට තොරන්ට සිද්ධ වෙනවා. නමුත් අපි ඊට කලින් අප අනිත් ධාතහ ගැන දැන් මෙතන අපි ඉදිරිපත් කරපු අලුත් අර්ථයක් ගැන යමක් කියන්න සිද්ධ වෙනවා. සමහර මුද්‍රණ වල තිබෙන කුමාරකා වංක විවස්සජන්ති කියලා පාඨයක් පිළිගත්තොත් වකාරය මේ ආගමාක්ෂරයක් හැටියට සැලකන්න පුළුවන්. එහෙම ගත්තොත් කුමාරකා අංකමේවස්සජන්ති දරුවන් ඇතය අතහරින්නාක් මේ මවකගේ ඇතෙන් නික්මෙන්නාක් මේ මවකගේ ඇතෙන් හැර විතර යන්නාක් මේ කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම ගත්තොත් දැන් සම්පූර්ණ ගාථා අපිට තෝරන්න වෙන්නේ. සාගෝච දෝෂෝච කුතෝ නිදාන අර ඒ කියපු එක ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරු ආශ්‍රයෙන් අපි ගත්තොත් සාගෝච දෝෂෝච ඊතෝ නිදාන අරති රති ලෝමාංසෝ ඊතෝදා ඊතෝ සමුත්ථාය මනෝ විදත්තා කුමාරකා වංකමිවස්සජා රාගයත් ද්වේෂයත් හිතෝ නිදානම් එතනින්ම අතුලතින් හටගත්තු දේවල්. අරතියත් රතියත් ඒත් අතුලතින්ම හිතෝජා. හිතෝ සමුත්තාය අතුලතින්ම මෙතනින්ම පැන නැගිලා මනෝ විතර්කයෝ අපි ඒක එක් පදයක් හැටියට ගන්නවා අර දෙකට කඩන්නේ නැතිව. මනෝ විතර්කයෝ මෙතනින්ම පැන නැගී කුමාරකා අංකන් නිවස්සදන්ති. දරුවන් මවකගේ ඇටේ හැතරන්නාක් මෙන් හැරයන්නාක් මෙන් විසිරියෝ මේ අතුවාමගේ නිවර්තනට විශේෂ හේතුව දැන් මනෝ විතක්ක කියන එක මෙතන දෙකට කඩලා දක්වලා තිබෙනවා. නමුත් එම අතුවාචාරින් වහන්සේම සංයුත් අතුවාවේ ඊට කලින් දේවතා සංයුත් කියන කුම්ම සූත්‍රයේ මනෝ විතක්ක කියන පදයේ තේරුම මෙහෙම කියනවා. මනෝ විතක්කේටි මනෝන්හි උප්පන්න විතක්කේ. මනෝ විතක්ක කියලා කියන්නේ සිතෙහි උපන් විතක්ක. ඒකට එතන මෙහෙම එහෙම තෝරනවා. මනෝ විතක්ක කියන එක වඩා අහේතුකයි එක වදයක් හැටියට කියන්නේ. මනෝ විතර්ක පිටේ තියෙන විතර්ක. නමුත් අර අටුවාචාරින් වහන්සේ අර විදියට පැටලෙවිලක් කරගන්නමක් නිසාද අර ක්‍රියාකාරකපත් සම්බන්ධයකින් අර අර දරුවන් කපුටා මුදා හැරීම පිළිබඳ උපමාව සනාථ කරන්න ඕන නිසා. කපුටන් මුදා හරින්නාත් මේ මනෝ විතර්කයෝ මනස වික්ෂේප කරයි කියන්නේ. ඊට වඩා අර්ථවත් වෙනවා අපි මේ මවකගේ ඇතිහැර ගැනීම කියන පිළිබඳ අදහස අපි ඒක තවදුරටත් දේශනාච බව පෙන්වන්න කරන්න පුළුවන් අනිත් ආකාරයක ගැනත් කල්පනා කරලා බලනකොට. දැන් අර බුදුරජාන් වහන්සේ දුන්න පළවෙනි පිළිතුරු වශයෙන් දුන්න පළවෙනි ගාථාවයි අර සඳහන් කළේ කාබෝච දෝෂෝච හිතෝ නිදාන ආරති රති ලෝමහන්තෝ හිතෝ ජා හිතෝ සමුත්ථාය මනෝ විචත්තා කුමාරකාවං මේ සජන්ති මුල් ගාථාවට වඩා වෙනස් වෙන්නේ හිතෝ කියලා හිතෝ කියලා අහන ප්‍රශ්නෙට හිතෝ කියලා කියනවා. කොයින්ද මේව හටගන්නේ? මේ මෙතනින්මයි කියලා. ඊළඟට දෙවෙනි දාසාවේ කියනවා ස්නේහජා අත්ත සම්භූතා නිග්‍රෝධමි නිග්‍රෝධස්සේව ඛණ්ඩජා පුතු විසත්තා කානිසු මාළුවාව විසතාවන් ඒක ඉතින් ගැඹුරු අදහසක් කියනවා ස්නේහජා මේ ස්නේහ කියන වචනේ අර්ථ රාශියක් තිබෙනවා ස්නේහස යසීරාව කියන්නේ සිතමනිය සංහාව කියලා ওই විදිහේ වාතරාශියක් තියෙනවා. ඒ අර්ථ ගණනාවක මෙතන උපකාර කරගෙන තිබෙන බවයි පේන්නේ බුදුරජාණන් වහන්සේ මෙතන උදාපු කුමාර. මේකද අත්ථ සම්බෝධා නිග්‍රෝධ සම්බෝධා නිග්‍රෝධස්සේ ඛණ්ඩය. නුගගහක අරලු නුගගහේ අතු වලින් බේරෙන අරලු උපමාවට අරගෙන තිබෙනවා මේක. ඒ අරලු නුගගහෙන් අරලු බහින්නේ අර ස්නේහජා ඒවා අර්ධිය තීරාව උපකාර කරගන්න උපකාර ස්නේහජා ඒ වගේම අත්ථ සම්බෝධා නුගගහේ කඳින්ම ඇති වෙන්නේ අතුරතින්ම හටගන්නේ ඊළඟට අනිත් කුමාර ඛණ්ඩජා පුතු විසත්තා කාමීසු එහෙම හටගෙන කාමයන්ගේ වෙන් වෙන්න ඇලෙනවා මෙතන මේ උත්තර දෙන්නේ අර මනෝ විතර්ක පිළිබඳව අර මනෝ විතර්ක අතුරතින්ම හටගෙන කාමයන්ගේ බාහිරව තිබෙන කාමයන්ගේ ඇලෙනවා හරියට උපමාව තමයි අර නුගගහක අරලු අතුවලින් බැහැගෙන ගිහිල්ලා පොළවේ හයුණාට පස්සේ මුල් කඳ සොයා ගන්න බෑ අයෝනිසෝ මනස්කාරයට ඕන හැටි ඉඳ තියෙනවා මුල් ගහක් ලොකුට හැදිච්ච නුගලක් බලනකොට මේක මුල් කඳ මොකද්ද කියලා පළමුවෙනි කියන අඩගත්තු කඳ සොයාගන්න බෑ. මක් නිසාද අර අතු වලින් අර දිය සීරාව නිසා ඇතුළතින් තමා තුළින්ම හටගත්තු කඳවල වලට යට වුණා. ඒකම තමයි ඊළඟ උපමාන උද්දේශය. මාළුවාව විසතාවන් මාළුවා වැද මාළුවා වැද කියන එක අර ගහක සමහර විට කුරුල්ලකෝ මේ මාළුවා ගහ දැලක ඇටයක් ගෙනල්ලා ඒ දෙබලයක සම්පත් කරාම ඒක කාලයක් ගිහිල්ලා ඒ මාළුවා වැදක් හැදෙනවා. එහෙම හැදිලා අර ගහ ගහක් වනසාගෙන ගහ පිටින්ම මේ පැතිරෙනවා ගහ වටේ පැතිරෙනවා ගහ මතින් පැතිරෙනවා මේ උපමා දෙකෙන්ම පෙනෙන්නේ එතකොට අර අයෝනිසෝ මානසිකාරයේ ඉඳ ලැබෙන හැටි නේද අතුලෙන් හටගෙන වැඩි යාම නිසා විතර්ක ප්‍රපංච ආදීන් වැඩි යාම නිසා මේ මුල තලා ගන්න බැහැ යෝනිසෝ මානසිකාරය තෙඩ නැති වෙනවා ඔය අදහසයි මෙතනින් කියවෙන්නේ එතකොට අපි අර අර දරුවන් පිළිබඳ උපමාව මෙතන කිට්ටු කරන්න තවත් හේතුවක් මම මේකාද අර මවකගේ ඇකෙන් මෙතන වික්මන දරුවන් ගැන කියන්නේ එතෙ එතෙන්ට අර ස්නේහජාත සම්බූතා කියන පද දෙක අර්ථවත් කරගන්න පුළුවන්. ස්නේහජාත ස්නේහයෙන් හටගත් අත් සම්බූතා. මවකට අයිතිකම තියෙන දරුවන් හැටියට කරගන්න පුළුවන් දරුවන්. ඒ දරුවන් එතකොට මේ අනිත් එක මේ ගාථාවල මුලින්දල අගටම කියවෙන්නේ මේවා හටගන්න තැන පිළිබඳ ප්‍රශ්න. අර කපුටායලමේ පිළිබඳ කතාවෙන් අර ඒ අසන අවධාරණය කරන මූලික කාරණයටපත් වෙනවා කුතෝජා කුතෝ නිදාන කුතෝජා කුතෝ සමුත්ථාය කොතනින් හටගෙන කොතනින් පැන නැගී කියලා ඒ විදිහට යහන් ඒකට පිළිතුරු ඊතෝ නිදාන ඊතෝජා ඊතෝ සමුත්ථාය කියලා ඒ විදිහට මෙතනින්ම පැන නැගී ඒවන මෙතන කියන්නේ අර මේ ඥා කියන එක අර සංහාවෙන් හටගත් කියලා ගන්න පුළුවන් මනෝ විචාරක ගැන කියනකොට මේ නිසා අත්ත සම්භූත තණ්හාව නිසා උපදින ඊළඟට අත්ත සම්භූත ඇතුළේ තියෙන මාත කියන අර නුග ගහන නුග ගහගෙන කියනකොට දිය සීලා මාළුවා වලගෙන කියනකොට දිය සීලා ওই විදිහට අර්ථ ගන්නවත් මේකෙන් මතු කරගන්න පුළුවන් මේ හදා අත්ත සම්භූතා නිද්දෝදසේ කන්දජා පුතු විසත්තා පානේසු ඒවා අර වෙන වෙනම බාහිර පුතු විසත්තා කාමේසු අර වගේටම අර දහ පිළිබඳ උපමාවක් දැල පිළිබඳ උපමාවක් වගේම අර ප්‍රපංච වශයෙන් අර කෙලෙස් ධර්ම ඇතුළතින් හටගෙන ඒවා වැඩි ගියාට පස්සේ පුතු විසත්ත කාමයන්හි ඒවා ඇලුනට පස්සේ සොයාගන්න බෑ මේක ඇතුළතින් හටගත්තේ පිට පිටින්ද කියලා. ඉතින් අර මිරිඟු ඔස්සේ යනවා. නිරෝධස්සේ කන්දද ඊළඟට කියනවා යාගදාතාවෙන් නිකම් වටිනා අදහසක් කියනවා යේනම් පජානන්ති යතෝ නිදානං තේනම් විනෝදින් පිසුනෝති යක්ක යම් කෙනෙක් මේ කියපු කාරණාවල රාග දෝෂ මෝහ මනෝ විතක ආදී හැම එකකම නිදානයි යසෝ නිදාන මේව හටගන්න තැන අජානන්ති මනමින් තේරුම් ගත්තා වූද එනම් අජානන්ති යසෝ නිදාන තේනම් විනෝදෙන් කිසුනෝ ලියක්ක ඔහු ඒවා දුරු කරා හොඳ තහන්න යක්ෂේ තුනෝ යක්ක තේ දුත්තං ඕගමිමං තරන්ති ඔහු තේ දුත්තං ඕගමිමං තරන්ති අතින්න පුබ්බං පුනබ්භවායි ඔහු ඊතර වීමට ඉතාම දුෂ්කර වූ මෙතෙක් ඊතර නොවූ ඒ සංසාර මාගේ කෙලෙස් මහෝගේ ඊතර වී සියලු තරම් ඕක මිමන් තරම් තියෙන ඊතර වේ ඊතර වෙලා නිවන් පුරයට පැන ඒකට අද කාලය මෙතනින් අවසානික අපි දෙන්න කරනවා